YouTube එකේ අහලා තියෙනවා හාමුදුරනේ ගරු ස්වාමීන් වහන්සේ පිනසා කුසලය යනු දෙකක්ද ඕක ඉතින් දීර්ඝ කතාවක් අපේ වෙනම කරපු දේශනාවකුත් ඇති අන්තර්ජාලයේ බලන්න පිනසහ කුසලයේ සම්බන්ධව සියස රූපවාහිනී නාලිකාවට ගිහිල්ලා කියන්නේ YouTube එකේ ගිහිල්ලා සියස S I Y A S A එහෙම සර්ච් කරන්න. එතකොට ඒක ඇතුළට ගියහකි. ඒකේ ගිහිල්ලා වීඩියෝ වලට ගිහිල්ලා පින සහ කුසලය කියලා සර්ච් කළාම ඒකෙන් හොයාගන්න පුළුවන් ওই සම්බන්ධව කරපු දේශනාව. ඉතින් පින සහ කුසලය කියන්නේ දෙකක් කියලා බොහෝ දෙනා හඳුන්වනවා. නමුත් අර්ථ වශයෙන් ගත්තහම යහපත් මනෝභාවය ওই නම් දෙකෙන්ම හඳුන්වන්න පුළුවන්. මොකද පින කියන එක අර්ථ දක්වන්නේ චිත්තම් පුනාතීති පුඤ්ඤය. ඒතර පුනාතීති කියන්නේ පිනායයි කියන එක නෙමෙයි. හාමුදුරුවෝ සමහරවක වරද්දලා කියනවා සිත පිනා යන්නේ පිනයි. පිනා යනවා කියන එක නෙමෙයි පුණාතීති කියන්නේ පුණාතී කියන වචනේ තේරුම පිරිසිදු කරයි. ඒතකොට සිත පිරිසිදු කරන්නේ පිනයි. ඊට පස්සේ කුසලය කියන එක අර්ථ දක්වන්නේ කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දන්සේ විද්දන්සෙන්ති इति කුසල. එතකොට අකුසල පාප ධර්ම සොලවලා කම්පා කරලා විනාශ කරන අර්ථයෙන් කුසල කියන. ඒතර එතන කරන්නේ සිත පිරිසිදු කරන එක. ඒතර මේ වගේ අර්ථ වශයෙන් ගත්තහම කුසල පින කියන එක දෙක දෙකම එකම වගේ අර්ථයකින් දක්වන්නේ. නමුත් නිවනට උදව් වෙන කාරණේ කුසලයයි සසර පැවැත්මට පමණක් හේතු වෙන එක පිනයි කියලා බොහෝ දෙනා අදාර්ථකථනය කරගන්නවා. ඉතින් එහෙම කරගත්තයි කියලත් ඒකට වැරද්දක් කියන්න බෑ. මොකද අපි කුසලය කියලා හැඳින්නුවත් පින කියලා හැඳින්නුවත් ඒ දෙක එහෙම නැත්නම් එකම අර්ථය. නමුත් පැහැදිලි වෙනසක් තියෙනවා කුසලය කියලා හඳුන්වන හඳුන්වනවා නම් ඒ කුසලයෙහි නිවනට උදව් වෙන කුසල් තියෙනවා නිවනට උදව් නොවන කුසල් තියෙනවා. පින කියලා අපි ඒක හඳුන්වනවා නම් නිවනට උදව් වෙන පින් තියෙනවා නිවනට උදව් නොවන පින් තියෙනවා. අන්නේ නිවනට උදව් වෙන කොටස පාරමිතා හැටියට දක්වන්න පුළුවන්. පාරමිතා කුසල් එහෙම නැත්නම් පාරමිතා පින්කම්. අර නිවනට උදව් නොවන කොටස පාරමිතා නොවන කුසල් එහෙම නැත්නම් පාරමිතා නොවන පින්කම් ඒ දෙක හඳුන්වලා තිනවා වට්ටගාමිනී සහ විවට්ටගාමිනී ඒ නිසා අපි කුසලය කියලා හැඳින්නුවත් පින කියලා හැඳින්වත් එහි වට්ටගාමිනී විවට්ටගාමිනී ප්‍රභේදයක් තියෙනවා. ඒ කියන්නේ නිවනට උදව් වෙන සහ නොවන. ඉතින් ඔය නොවන කොටස පින හැටියටත් වෙන නිවනට උදව් වෙන කොටස කුසලයේ හැටියටත් හඳුනා ගන්නට වර්තමානයේ පෙළඹිලා තියෙනවා. ඉතින් එහෙම අපි යම් සම්මුතියක් ඇති කරගත්තයි කියලා ඒකට වැරද්දක් කියන්න බෑ. නමුත් කුසලයේ පින කියන වචන වලට දීලා තියෙන අර්ථකථන බැලුවෙන් පස්සේ මේ දෙක දෙකක් හැටියට නෙමෙයි එකම අර්ථය සඳහායි පාවිච්චි කරලා තියෙන බව පේනවා.